අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති ගතේටි තේනසින්නේ සුත්තේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති ජාගරිතේ වාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති තී සදාබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි අපේ ජීවිත සකස් කරගන්න ඕනේ මේ ජීවිතය සුරක්ෂිත කරගන්න නම් සංසාර ජීවිතය සුවපත් කරගන්න නම් මේ ආකාරයට අපේ සිත නිවැරදි සිතුවිලි ගන්න විදිහට අපේ සිත සකස් කරගන්න ඕනේ. ඒ සඳහා අපි සති හයක් පුරාවටම චිත්තවිසුද්ධියේ ඉඳලා සාකච්ඡා කරා සත්‍යවිසුද්ධිය පිළිබඳව. ඊට පස්සේ ඒ සඳහා අවශ්‍ය කරන කාරණා තුන තමයි මේ දිනවල සාකච්ඡා කරන්නේ. පසුගිය සතිවල සාකච්ඡා කරා වීරිය පිළිබඳ ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි සම්පදාන සතිමා. සිහිය, වීරිය, නුවණ සහ සිහිය පිළිබඳව. ඉතින් මේ ඔකෝම සාකච්ඡා කරපුවාම දැන් අපි බලන්න ඕනේ මේවායේ සාරාංශයක් වශයෙන් කළ යුත්තේ මොකක්ද කියලා. සිහි නුවණ කියන්නේ මොකක්ද කියලා අද දවසේ අපි සාකච්ඡා කරන්න ධර්මානුකූලව සිහි නුවණින් කටයුතු කරනවා කියන්නේ මොකක්ද කියලා සති සම්පජානනය කියලා අපි සති සම්පජානනය ගැන ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ සතියක්ම කතා කරා. මුලදීම සතියක්ම කතා කරා. නමුත් දැන් ඒ කතා කරපු දෙයට වැඩිය එහා ගිය මේ අවබෝධයකින් තම තමන් ඉන්න තැනේ ඉඳලා වර්ධනය කරගන්න අපිට පුළුවන්කම තියෙනවා තියෙන හින්දා නැවත වාරයක් අද දවසේ අපි මේ සති සම්පජාන්‍ය පවත්වගෙන යන අයගේ ඉදිරියහපත සඳහා තවත් තේරුම් ගැනීමත් එහෙම නැති අයට මේක පවත්වා ගැනීම සඳහා තමයි අද දවසේ නැවත වාරයක් මේක සාකච්ඡාවට ගන්න. අපිට පවත්විය හැකි සියලු ඉරියව් ටික බුදුරජාන් වහන්සේ ඔය අපි මාතෘකා කරගත්ත ගාථා ධර්මයේ සඳහන් කරලා තියෙනවා. අභික්කන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ පසාරිතේ සංඝාටිපත්ත චීවර ධාරණේ අසීතේ පීතේ කායිතේ සායිතේ උච්චාර පස්සාව කම්මේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ වාසිතේ තුන්හි භාවයේ කියලා කියනකොට අපිට ආය වෙන මොකවක්වත්ම ඉරියව්වක් නැහැ. අභික්කන්තේ පටික්කන්තේ කියලා කියන්නේ ඉදිරියට යෑමේදී ආපසු යීමේදී. ආලෝකිතේ විලෝකිතේ කියලා කියන්නේ ඉදිරිපස බැලීමේදී ආපසු බැලීමේදී. ඒ කියන්නේ අපි ඉස්සරහට යනකොට ආපහු එනකොට ඒ කියන්නේ යනවා නම් ඉදිරියට ආපසු එනවා නම් ඉදිරිපස බලනවා නම් ආපසු බලනවා නම් සංඝාටිපති චීවර ධාරණය කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාට නම් සිවුරු දරා ගැනීමේදී පවා ගිහි ඇත්තන්ට නම් තමන්ගේ ඇඳුමක් ඇඟිලා ගැනීමේදී පවා හරි එතකොට අසීතේ පීතේ කායිතේ සායිතේ කියන්නේ හැපීමේදී කඩාගෙන හැපීමේදී ඊළඟට රස විඳීමේදී වගේ දේවල් හරි ඊළඟට උච්චාර පස්සාව කම්ම කියලා කියන්නේ අපේ ශරීර කෘත්‍යයන් සිද්ධ කරන වෙලාවවල පවා ඊළඟට ගතේ තිතේ නිසින්නේ සුත්තේ කියන්නේ සතර ඉරියව්ව. සතර ඉරියව්ව කියන්නේ එක්කෝ අපි ඉඳගෙන ඉන්නවා. එහෙම නැත්නම් අපි හිටගෙන ඉන්නවා. එහෙම නැත්නම් අපි නිදාගෙන ඉන්නවා. එහෙම නැත්නම් අපි ඇවිදිමින් ඉන්නවා. හරි? මේ හතර. ඊළඟට జాగරිතේ වාසිතේ තුන්හි භාවය කියන්නේ නිදි මරද්දි. නිදි මරද්දි කතා කරද්දි සහ නිස්සද්ද වෙද්දි. එතකොට මේ හැම අවස්ථාවකම සිහියෙන් වාසය කරන්න ඕනේ අය කියලා. සිහියෙන් ඉන්න ඕනේ. දැන් මොකද්ද සිහියෙන් ඉන්නවා කියන්නේ කියන ප්‍රශ්නේ එනවා. අපි අපි ගත කරන්නේ මොකද්ද සිහිය? මොන සිහියෙන්ද ඉන්න ඕනේ කියලා. එතකොට අන්න එතන තමයි තියෙන්නේ අපි ජීවිතයේ තමන් ලබාගත් යම් කුසලයක් තියෙනවා නම් හරි මේ වෙනකොට ඉපදිලා තියෙන අදහසක් වෙන්න ඕනේ. ඉපදිලා තියෙන අදහස කියන්නේ අඳුම ගානේ පළවෙනිම දේ තමයි අපිට කුසල අකුසල පිළිබඳව සිහියක් තියෙන්න ඕනේ. මේක කුසලය මේක අකුසලය කියලා. එතෙන් එතනින් මම නිකං කෙටියෙන් මතක් කරන්න හැමදාම මොකක් හරි යහපත් විදිහට වැඩක් කරලා එක දවසක් වරද්ද ගත්තොත් මොනවා වේද? නේද? මොනවද වරද්ද ගන්න කියන්නේ අපි හිතමුකෝ වඩු වැඩ කරන කෙනෙක් කියලා. හරි. එතකොට මේ වඩු වැඩ කරන කෙනෙකුට හැමදාම හරියට කරලා එක දවසක් මැෂින් එකට අත මේ අත අහු වෙනවා. හරි අහු වෙන විදිහට සැලකිල්ල නැතුව වැඩ කරනවා. ඔක්කොම ඉවරන්නේ. හැමදාම හොඳින් කරත් වැඩක් නැහැ එක දවසක් වරද්දගත්තොත් නේද? කල්යාණ මිත්‍රයෝ ලැබෙන්න, මනුස්ස ජීවිතයක් ලැබෙන්න, බුද්ධෝත්පාද කාලයක ඉපදෙන්න නේද? අපි පෙරමුදම් පුරනවා නේද? සාමාන්‍ය පිනක් දහමක් කරලා කියන්නේ මට කල්යාණ මිත්‍රයෝ ලැබේවා, මට බුද්ධෝත්පාද කාලයක මනුස්ස ජීවිතයක් ලැබෙන්න ඕනේ. අරව මේවා කියලා කියනවා නේද? දැන් ලැබිලා තියෙන එක. මේ වෙනකොට අද මේ වෙනකොට මොකක්ද හම්බෙලා තියෙන්නේ? මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා බුද්ධෝත්පාද කාලයක් මේ කාලේ ධර්මයේ තියෙන කාලයක් නේද? කල්යාණ මිත්‍රයෝ ලැබිලා තියෙනවා. එළ ඉතින් ඔක්කොම හැම්බෙලා නැහැ. ඒතර කොහෙවත් ප්‍රාර්ථනා කරන්නේ. ඔන්න බලන්නකෝ ඒක 100ක්ද නැද්ද? ඒක අමතක වෙලා අපි ප්‍රාර්ථනා කර කර ඉන්නවා. නේද? එහෙම එකක් හම්බුනොත් මම දන්නවා කරන වැඩේ කියලා මේ හම්බෙලා තියෙන්නේ. නේද? ඒක 100ක්. හරිද? එතකොට 80න් ඉන්න කෙනෙකුට ඔන්න මූලිකව 100ක් ඉපදිනවා. මට මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතේ තියෙන වටිනාකම කියලා. අඩුම තරමෙන් අපිට පොඩ්ඩක් එහෙම වුණොත් ලොකු භයානක තත්ත්වයක් තියෙනවද නැද්ද ජීවිතේ? ලොකු අවධානමක් තියෙනවද නැද්ද? මොකක්ද අවධානම? අපි හැමදාම කියන ඒවා. නමුත් ඔය අවධානම බලා ගන්න පුළුවන් අපේ ගෙදර බිත්තිය දිහා බැලුවා නම් පොඩ්ඩක්. බිත්තියේ තියෙන මහා භයානක දේවල් වගේ. දැකලා තියෙනව නේද? බෙල්ල කඩාගෙන කනවා බිත්තියේ. අමු අමුයේ බෙලි කඩාගෙන නේද ඝාතනය කරනවා. නේද? කවුද? හූනා නේද? හූනා මකුලුවා කියන්නේ නේද? තව කෙනෙක්ව අල්ලලා අතපය බැඳලා ඔළුවට කට්ටකින් ඇල්ලලා ඇතුලේ තියෙන යුස පණ පිටින් උරාබනවා. නේද? මේ මොනවද මේ? සංසාර භයානකම නේද? එක මම දන්නවා දෙයක් වුණා ඒක බැලලියක් පැටව දානකොට එතන හිටිය බලලා ਬਾගෙට හම්බෙන පැටියාව කාලා දිව්වා. හිතලා බලන්නකො අර සතා මේ ලෝකෙට බිහි වෙන්නේ බිහි වෙනකොටම ගෙවලා දානවා. ඒකයි ਬਾගෙට හම්බෙන පැටියාව අරගෙන මේ ඌ අල්ලලා කෑවා. උගේ භාගයක් කඩාගෙන ගියා. ඉතින් මේ වගේ සංසාරේ මහා භයානකම් තියෙන මොනවා හින්දාද භයානකම්? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරසාවාච, සම්ප්‍රප්ලාප. හරි? මේ දේවල් හින්දා තමයි මේ භයානකම් තියෙන්නේ. එතකොට මේ භයානකම් තියෙන්නේ අපිට හොඳටම විශ්වාසද මේ ජීවිතේ ඉවර වෙලා ඊළඟ ජීවිතේ ලැබෙනකොට ඉතාම හොඳ තත්ත්වෙම ජීවිතයක් ලැබෙයි කියලා. කියන්නේ බැරි වෙලාවකත් අර වගේ දුක් විඳින තැනකටපත් වුණා. නේද? ඔය ටික දැන් කියනකොට බයයිද නැද්ද? නේද? දැන් ඔය ටික කියනකොට තව තව කිව්වයක් අපිට ප්‍රේතයෝ භූතයෝ මාලයක්ම මම දේශනාව දික් වෙන හින්දා කියන්නේ. ඒ වගේ අපි කතා කරලා තියෙනවා දේවදූත සූත්‍රය වගේ අරගෙන බලනකොට අපායවල වෙඳින්න තියෙන අනන්ත දුක්ඛාන්දරාව තියෙනවා. හොඳට සඳහන් කරලා ඉතින් මේ ජීවිතේ හරි අවදානම් නේද? අපි ඉන්නේ අවදානම් තැනක පොඩ්ඩ එහෙම නෙවුනොත් ඔක්කොම ඉවරයි. ඕක දැන් ඔయిత කලින් අපි අහලා නැද්ද අපාය ගැන? පේන්න තියෙන අපායක් තියෙනවනේ නේද? ඒ තමයි තිරසංග අපාය. තිරසංග අපාය පේන්න තියෙන එකක්. ආය කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක නැහැ කියලා කියන්න බෑ කාටවත්. මොකද තිරසං සත්තු මේ කවුරුවක්වත් මේ මේ මේ මේ මේ යාන්ත්‍ර වලින් හදලා නිෂ්පාදනය කරපු ඒවා නෙවෙයි. ඒවා ඇවිල්ලා මේ අපි වගේම ඇහැ කන නාසය දිව ශරීරයේ තියෙන නේද? උගත් සත්තුන්ට ඒ ඉන්ද්‍රියන් ටික තියෙනවා. අපිට වගේම පෙනීම හොයනවා නේද? කැමති දේවල් හොයනවා, කැමති දේවල් අහන්න බලනවා, කෑම හොයනවා, නිදියන්න හොයනවා, සැපතනක් හොයනවා, ආදරය හොයනවා. ඒ ඔක්කොම ඒ සත්තුන්ගේ තියෙනවා. එහෙනම් ඒ වගේ තැනක මාව උපදින්න තියෙන ඉඩකඩක් තියෙනවා. ඒක මහා භයානකයි. මොකද එතනින් හැර පල්ලෙහාට වැටි වැටි ලොකු දුකක් විඳින මුළු ජීවිත කාලෙම කරගන්න දෙයක් නැහැ. එක වචනයක් කතා කරන්න පුළුවන්. මම ඔවා කියලා තියෙනවා. එතකොට මේ පිළිබඳ මම අහනවා මේ තියෙන දැනුම පිළිබඳ ඔය ඕක ගැන අපාය නම් යන්න බෑ කියන එක ගැන සිහිය තියාගෙන වාසය කෙරුණොත් කොච්චර වෙනස් වෙනවද ජීවිතය කියන්නේ කෙනෙක්ගේ ඇත්තටම හිතලා බලන්න මට ඒ පිළිබඳව සිහිය තියෙනවද නිබඳව නේ නිබඳව තියෙනවද ඉතින් කටින් බොරුවක් කියවෙන්න එනකොට නැත්තම් පරුස වචන කියන්න එනකොට කේලමක් කියලා බිඳවන්න එනකොට අන්න අර සිහිය තියෙන්න ඕනේ. හැම වෙලාවක මේ සිහිය තියෙන විදිහට හිත සකස් කරගන්න ඕනේ. හැම වෙලාවකම කියන්නේ දැන් කොහොරකම කරන්නේ කොහොමද? දැන් හොරකමක් කරන්ඩ ඉස්සරහට යනවා නම් අභික්කන්තේ පටික්කන්තේ. හරිද? එහෙනම් ඒ සිහිය නැතුවයි යන්නේ. නේද? කාමයේ වරදව හැසිරීම කර වටපිට බලනවා නම්. හ්ම්. ඒ සිහිය නැතුවයි බලන්නේ. එතකොට ඒ වගේ දන්න සිහිය දැනට තියෙන නුවණ පිළිබඳව සිහිය කොහේ හරි තැනකදී පාපයන්ගෙන් අත මිදෙන්න ඕනේ අනිවාර්යයෙන්ම පාපයන්ගෙන් අත මිදලා ඊ타මත්ම යහපත් ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා යම් වෙලාවක අපිට සිහියක් ඇති වුණා නම් ඇති වෙලා තියෙනවනේ මේ දැන් හරි ඇති වුණානේ එහෙනම් අන්න ඒ ඒ මේ දැන් ධර්මය අහලායි අපිට මේ නුවණ ඇති වුණේ නේද ධර්මය අහුවට පස්සේ අපිට නුවණ ඇති වුණා මේ වගේ දෙයක් සංසාර ජීවිතේ භයානකම තියෙනවා. ඉතින් ජීවිතයේ අවසාන කාලය වෙනකන් සමහර කට්ටිය තමන්ගේ මානසික ස්ථාවරභාවය ඇති කරගන්නේ නැහැ. මොකද්ද මානසික ස්ථාවරභාවය කියන්නේ? <coughs> ලෝභ, දේශ, මෝහ හමුවේ ඊ타මත්ම පහළ තත්යකට වැටෙනවා ඒ වෙලාවට. තරහ ගිය වෙලාවට සමහර කට්ටිය ඊ타ම පහත් මනසේ. අනිත් වෙලාවට හරිය හොඳයි. ඊ타ම හොඳයි. හරි ඊ타ම හොඳයි. ඉතාලම යහපත් විදිහට කටයුතු කරන දෙවි කෙනෙක් වගේ වැඩ කරන බ්‍රහ්මයෙක් වගේ වැඩ කරන කාටත් උදව් කරන කරුණාවන්තව කටයුතු කරන හිතනවටත් වැඩි අපි කියනවා නේද මේ අපි සමහර අය ගැන එහෙම කියනවා අහලා තියෙනවද අහලා නේ අපි කියනවා අනිවාර්යයෙන්ම ඒ වගේ අය දකින්න මේ හරිම හරිම හොඳට ඉන්න දෙවි කෙනෙක් වගේ ඉන්න කෙනෙක් හැබැයි තරහ ගියාම නම් යකෙක් කියලා කියනවා ඉතින් ඒ තමයි අසහිය ඒක කාටත් තියෙනවා තරහ ගිය ගමන් කාටත් ඒක තියෙනවා ඒ වගේම තමයි සමහර වෙලාවට මේ ආත්ම යහපත් විදිහට ජීවත් වෙන කෙනා සමහර වෙලාවට සමහර රාග ආදී කෙලෙස් ධර්ම හැමුවේ සම්පූර්ණයෙන්ම සිතා ගන්න බැරි ආකාරයේ ලොකු වැරදි හිතා ගන්න බැරි ආකාරයේ පහත් තත්ත්වයට මිනිස්පත් වෙනවා. ඒ පහත් තත්ත්වයටපත් වෙන්නේ නේද කොච්චර ඉහළ තානාන්තර දරුවත් ඊටාම් පහත් තත්ත්වයටපත් වෙනවා. ඒ පහත් තත්ත්වයටපත් වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි රාගාදී කේස් ධර්ම වල තියෙන ඒවයින් අසහියටපත් වෙලා. ඉතින් අපේ අතින් වැරදි වෙන්නේ මේ අසහියටපත් වෙලාම වැරදි වෙන්නේ. මොනවද? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාප කියන වැරදි සිද්ධ වෙන්නේ අසහියටපත් වෙලාමයි. එතකොට මේ අසහිය නැතුව ජීවත් වෙන්න පුහුණු කරන්න ඕනේ. හරි? හැම ඉරියව්වකදීම මේ අසහිය නැතුව අපාය බය දැනගනිමින් ජීවත් වුණොත් එයාට වීරිය තියෙනවා. ඒකම ලොකු විසඳුමක් ජීවිතේට. හරි? එතකොට අපි කොහොමද මේක දිහා බලන්න ඕනේ? දැන් දන්නවා මට මේ මම මේ සිහිය තියාගෙන ඉන්න උත්සාහ කරනවා. මේ සිහිය තියෙනවා කියන්නේ මොකක්ද? මේ සිහිය නැතුව ජීවත් වෙන්න නැගෙන එක හැම වෙලේම අපෝ අපායන් නැතුව ඉන්න ඕන අපායන් නැතුව ඉන්න ඕන අපායන් නැතුව ඉන්න ඕන කියන එක නෙවෙයි. මේ සිහිය පිහිටුවා ගත්තා කියලා කියන්නේ මේකට ප්‍රතිවිරුද්ධ සිතුවිලි වලට ඉඩ නැහැ කියන එක. මේක හොඳට පරිස්සමෙන් තේරුම් ගන්න මම කියන්නම් කාරණාවක්. මේ දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් ගැන මම දැනගෙන ඉන්නවා එයා ගොඩක්ම අසත්පුරුෂ මනසෙක් කියලා. හරි. මම දැනගෙන ඉන්නවා යම් කෙනෙක් ගැන එයා ගොඩාක් අසත්පුරුෂ මනසෙක් කියලා හොඳටම දන්නවා. එයාගේ ක්‍රියාකලාපයන් හින්දා, එයාගේ වැඩ හින්දා ඔක්කොම මම හොඳටම දැනගෙන ඉන්නවා මෙයා අසත්පුරුෂ මනසෙක් කියලා. ඉතින් මේ දැනගෙන ඉන්නවා නම් අසත්පුරුෂ මනසෙක් කියලා කෙනෙක් ගැන හැම වෙලේම මං මොන වැඩේ කරත් මොන දේවල් වලදී හැම වෙලේම අහවලා අසත්පුරුෂ මනසෙක් අහවලා අසත්පුරුෂ මනසෙක් අහවලා අසත්පුරුෂ මනසෙක් කී ඉන්නවද? හිතෙන් ඒක හිතේ තියෙනවද? නෑ මං අනිත් පැත්තේ කරගන්නවා. නේද? හැබැයි මං හොඳට මේක දන්නවා නම් හොඳටම දන්නවනම් ඒක ගැන මම හොඳට මෙනෙහි කරලා තියෙනවනම් එයා සත්පුරුෂ මිනිසෙක් කියලා කියන සිතුවිල්ලක් මට එනවාද? කවදාකවත් නෑ. ඇයි ඒ අර අසත්පුරුෂ මිනිසෙක් කියලා මම ප්‍රත්‍යක්ෂවම ගන්න හින්දා. නේද? ඒක සත්පුරුෂ මිනිසෙක් කියලා අදහසක් එන්නෙම නෑ. හරි. අන්න ඒ වගේ අපි සිහිය හදාගෙන තියාගන්න ඕනේ. මේ සංසාර ජීවිතේ භයානකයි හරිද? වැරදි කරන්න හොඳ නෑ. ඒකට වැරදි කරන්න එන අර මනුස්සයා හම්බෙන හැම වෙලාවකම නම් මම දන්නව නේද සත්පුරු අසත්පුරුෂයෙක් කියලා. නේද? අර මනුස්සයාට අදාළ තැනදී නේද? අනිත් වෙලාවට නෑ නමුත් එයා හම්බුනොත්. එයාගෙන වචනයක් සද්දයක් කවුරුහරි කියනවා ඇහුණොත්. නේද? එයා ඇඟේ හැප්පුණොත්. හරිද? ඒ ඕනම එයා මතක් වුණොත් යම් වෙලාවක ඒ මතක් වෙන හැම වෙලාවකම අසත්පුරුෂයෙක් කියලා මතක් වෙනවා. ඒ එයාගේ එයාව අරමුණු වීමත් එක්ක අසත්පුරුෂයෙක් කියලා මතක් වෙනවා. එහෙම නේද? එහෙනම් එයාව අසත්පුරුෂයෙක් අසත්පුරුෂයෙක් නෙවෙයි කියන එක 80ක් එහෙනම්. කොයි වෙලාවරි මට හිතෙනවා නම් එයා අසත්පුරුෂයෙක් නෙවෙයි කියලා ඒක 80ක් වෙනවා. ඒක වැරද්දන්නේ. ඒ වගේ අරමුණ අරමුණ එනකොට ඊට අදාළ අරමුණක් එනකොට නිවැරදි සිහිය එනවා නම් ප්‍රමාණවත්. හරි. එහෙම නැතුව මේ හැම වෙලෙම ඒ සිහියෙන් ඉන්න කියනවා කියන එක නෙවෙයි. ඊට ප්‍රතිවිරුද්ධ දේවල් අහුවෙන්නේ නැහැ කියන එකයි. එතකොට ප්‍රාණඝාත කිරීම අපායන්ට හේතුවක්. අදත්තාදාන කිරීම කාමිත්‍යාචාර මුසාවාද පිසුනාවාද පරසාවාද සම්ප්‍රප්පලාප කියන්නේ අපායන් හේතු වෙන දේවල්. අන්න ඒව අරමුණ වෙනවා අපිට. ඕවා එකක්වත් චේතනාවක් නැතුව ප්‍රාණඝාතයක් කරනවා නම් ඒක ප්‍රාණඝාතයක් වෙන්නේ නැහැ. චේතනාවක් නැතුව හොරකමක් කරනවා නම් කාමයේ වර්ධව හැසිරීමක් කරන්නේ නැහැ චේතනාවක් නැතුව. එතකොට ඒ වගේ චේතනාවක් නැතුව වැරද්දක් කරනවා නම් ඒකේ ප්‍රශ්නයක් එතකොට චේතනාහම් වික්කවේ කම්මං වදාමි කියලා සඳහන් කරේ ඒක කර්මය වෙන්නේ එතන චේතනාවක් තිබුණොත් විතරමයි. හරි ඉතින් බොරුවක් කියන්න පුළුවන් චේතනාවක් නැත. කියන්න පුළුවන් ඒක බොරුවක් වෙන්නේ නැහැ. එයාගේ පැත්තෙන් ගියා ඒක දන්නේ නැතුව කියන එකක් එහෙනම්. නේද? එතකොට එහෙනම් චේතනාවක් එනකොට එන්නේ අරමුණක් ගැනීමක්. නේද? චේතනාවක් එනවා කියන්නේ අපිට ඒ චේතනාව හැදෙන්නේ අරමුණක් එක්ක. දැන් හොරකම් කරන්න පුළුවන් වස්තුවක් දකිනකොට තමයි හොරසිත පහළ වෙන්නේ. අන්න ඒ හොරසිත පහළ වෙනකොට අදින්නාදාන වේරමණී කියන සිහිය එන්න ඕන මට. හරිද? ඒ මොකක් එක්කද සිහිය එන්නේ? මේක නවත්තන්න ඕන කියන සිහිය එන්නේ. අම්මෝ ණයක් ගත්තා වගේ මේක දසදහස් ගුණයක් මට ගෙවන්න වෙනවා මේ වගේ. හරිද? ඒක කොච්චර ලොකුවට එන්න ඕනද කියනවා නම් අදින්නා දාණය නැත්නම් හොරකම් කිරීම ගැන සිතුවිලි පහළ වෙන්නේ ලෝභයක් එක්ක. ලෝභය කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. අකුසලයක් එක්ක හරි වැඩක් වෙනවා. අකුසලයක් එක්ක වෙන වැඩේ තමයි මෝහය ඇති කරන, පාපේ බය නැති කරන, පාපේ ලැජ්ජාව නැති කරන ඊළඟට හිත නොසන්සුන් කරන කාරණා හතර. මෝහය, අහිරිකය, අනුතප්පේ, උද්ධච්චය කියලා කියන කාරණා හතර අපේ හිතේ ඇති කර මිනුයි අකුසල එන්නේ. ඒ කියන්නේ හොරකම් කිරීම කියන අදහස එනකොට ඒක එන්නේ හොරකම් කිරීමෙන් අපාය යන්න වෙනවා කියලා අපි දන්න නුවණ වහගෙන. හරිද? ඒක වහගෙනයි එන්නේ. ඒක ඒ වෙලාවට එන්නේ නැහැ. ඒක ඒ ඒ වුණාට හොරකම් හොර වස්තුව අරමුණු වෙනකොට මේක හොඳට පුරුදු කරලා තිබ්බොත් මේක උඩට යනවා. හරිද? මේක උඩට ඇවිල්ලා ඒක කෙරෙන්න දෙන්නේ නැහැ. අන්න ඒ පුරුදු කරලා තියෙන්න ඕන එහෙනම්. එහෙනම් අපේ වගකීමක් තියෙනවා. මාව හොරකම් කරන්නේ නැති කෙනෙක් නෙවෙයි හොරකම් කෙරෙන්නේ නැති කෙනෙක් බවට පත් කරලා තියාගන්න ඕන මාව තමන් හරි හොරකම් කෙරෙන්නේ නැති කෙනෙක් බවට කාමයේ වර්ධවා හැසිරීම සිද්ධ කෙරෙන්නේ නැති කෙනෙක් බවට බොරු කියවෙන්නේ නැති කෙනෙක් බවට මොකද බොරුවක් කියන්නේ මොකක් හරි අරමුණු වෙනකොටම මගේ හිත ඉක්මනට කියනවා බොරු කීමේ ආදීනව මට පෙන්වා දෙනවා මගේ සිතම මගේ මානසිකාරයම ඒ විදිහට අපි මේක සකස් කරගන්න ඕනේ. ඒ විදිහට අපේ හිත සකස් කරගන්න ඕනේ කිසිම ඉරියව්වකදී බොරුවක් නොකියන මට්ටමකට ජීවිතය පරස වචනයක් කියවෙන්නේ නැති මට්ටමට මේක ලොකු පුහුණුවක් පරස වචන කියනවා පොඩ්ඩක් තන් උත්ත තරහ යනකොට කියවෙනවද නැද්ද අනිත් අයට හිතරි දෙන වචන කියවෙනවද නැද්ද කියන ඒවා ඒවා පුහුණු කරන්න ඕනේ ඒවා පුහුණු කරගවුවොත් එහෙම ඉතාමත්ම යහපත් අත්තර ජීවිතේ පත් කරගන්න පුළුවන්කම තියෙනවා ඉතින් එන්නේ ඒ පුහුණුව තමයි මේ සති සම්පජාන්නේ සිද්ධ වෙන්නේ. දැන් එතකොට ওই වගේ අපිට හැම වෙලේම දැන් හොඳට තේරෙනවා කොතනද කොතනද මේ හැදෙන්න ඕන කියලා. තේරෙනවද? ඔය කොහොම ටික කෙටියෙන් කියනවනම් අකුසල් එනකොට අකුසල ආරම්මණයක් ඇති වෙනකොට ඒකේ ආදීනව මගේ හිතෙන්ම මට උඩට ඇවිල්ලා මගේ හිතම ඒක නවත්වා දාන්න ඕන. හරිද? අකුසල ආරම්මණයක් එනකොට මගේ හිතෙන්ම ආදීනව ඇවිල්ලා ඒක නිකේරෙන தත්ත්වයට අපේ හිත සකස් කරන තුරු හරිද සකස් කරන තුරු අදාළ වෙලාවේදී වැරද්ද කරන එක නවතිනවා කියන එක බලාපොරොත්තු වෙන්න පුළුවන්කම නැත්තේ නෑ හරිද ඉතින් ඒක අපි කාටවත් තේරෙන්න ඕනේ එහෙම අදාළ වෙලාවේදී මේ මේ කියන තත්ත්වය උදා කරගන්න තුරු මේ කියන தত্ত্বය උදා කරගන්න තුරු අදාළ වෙලාවේදී ඒ කියන්නේ හොරකමක් සිද්ධ වෙන්න අවශ්‍ය පරිසරය සකස් වෙනකොට ඒ පරිසරය තුල මුලාවටපත් වෙන්නේ නැතුව මගේ හිත මට කියන්න ඕනේ මගේ හිත මට ප්‍රබල හැඟීමක් ඇති කරවන්න ඕනේ අපාය යන්නද ලෑස්ති වෙන්නේ මේ දැන් මේ ලෞකික දෙයකට මේ ගන්න දේ සමහර කන්න දෙයක් වෙන්න පුළුවන් සමහරට බොන දෙයක් වෙන්න පුළුවන් සමහරට පොඩි දෙයක් වෙන්න පුළුවන් නැති වෙලා යන දෙයක් මේක. එහෙම දෙයක් හින්දා මම මේක අරගෙන ලෑස්ති වෙන්නේ අපාය යන්නද කියලා තමන්ගේ හිත තමන්ට ප්‍රබල හැඟීමක් ඇති කරවලා අරකයටපත් කරන්න ඕන. අන්න එතකොට කියනවා සිහියෙන් වාසය කරනවා කියලා ආරම්භනේදී. හරිද? ඒ ආරම්භනේදී මේ සිහියෙන් වාසය කරන්න ඕනේ ආරම්භනේදී. එහෙනම් හරි දැන් දැන් අපි කතා කරා සප්තවිසුද්ධිය ගැනම. එක එක්කෙනා කවුරු කවුරු හරි කවුරු කවුරුත් හරි සීල විසුද්ධියේ ඉඳලා ඥාන දර්ශන විසුද්ධිය දක්වා මේක පාරක් නේද දැන් මේ දවස් ටිකේ ධර්මය අහපු අය විදිහට දන්නවා මේක මේක මාර්ගයක් මේ මාර්ගයේ එක එක්කෙනා එක එක්කෙනා ඉන්නේ එක එක මට්ටමේ එක එක තැන හරිද එතන අපි මේක මේක මේ මාර්ගය මොකද අපි හිතන්න දෙන්නේ ඒක තමයි ඇත්ත පල්ලෙහාට ගලාගෙන යන පල්ලෙහාට අදින සැඩ පහරක උඩට පීන පීන ඉන්න කට්ටිය වගේ තමයි මේ මාර්ගයේ ඉන්න කට්ටිය. සමහර අය සැහැණ උඩට පීනගෙන ඉන්නවා. සමහර අය මැද හරිය ඉන්නවා. සමහර අය පල්ලෙහා ඉන්නවා. සමහර අය ගොඩක් පල්ලෙහා ඉන්නවා. හරිද? සීල විසුද්ධිය තියෙන අය යම් තාක් යම් ටිකක් දුර ආපු අය. ditthi චිත්ත විසුද්ධිය තියෙන අය ඊට වැඩි ඉස්සරහට පිනපු අය. ditthi විසුද්ධිය තියෙන අය ඊටත් වැඩි ඉස්සරහට පිනපු අය. නේද? මම කියලා තියෙනවානේ මේ ගඟ දිගේ උඩට පීනන් ගියාම මහා වීරයෙකි ඒ ගඟෙන් පුළුවන් අනිත් පැත්තට තියෙන ගඟකට පැන ගන්න. හරි. මේ ගඟ තියෙන කොයි පැත්තටද? අපාය පැත්තට. සතර අපාය පැත්තට තමයි මේ ගඟ හැම වෙලෙම ගලන්නේ. යම් කිසි කඩයිමකින් එහා පැත්තට නෑ අපි මේ කන්ද දිගේ උඩට පීනලා එහා පැත්තෙන් තියෙන තව ගඟක්. ඒකට වැටෙන්න තියෙන. කියන්නේ කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා කියලා කියන්නේ. ඒ වගේ නේද මේ මේ මේ ගමන ගිහිල්ලා උඩට නැග්ගන් තියෙන සෝවාන් ඵලය දක්වා සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ කියන සෝතාපන්න කියලා ආයතරයක් ඉගෙන ගඟකට වැටෙන සෝතාපන්න කියන්නේ සෝතයකට වැටෙන හරිද ඒ කියන්නේ යම් කිසි සැඩ පහරකට අවු වෙන ඒ මොන සැඩ පහරද ඒ ගඟ ගලන්නේ භව හතක් ඇතුළත අනිවාර්යයෙන්ම නිවන් දකින්න සෝතාපන්න පුද්ගලයා හරි එහෙනම් ඒ ගඟ ගලන්නේ හරි පැත්තට ගලනවා දැන් මේ හුඟක් කට්ටිය ඉන්නේ කොයි ගඟේද අපාය පැත්තට තියෙන කගේ හැබැයි උඩට පීනගෙන ඉන්න සංගක් කට්ටිය. සමහර අය පීනගෙන. සමහර අය සෑහෙන උඩට පීනලා අතහැරෙනවා. අතහැරලා කියන්නේ උත්සාහය අතහැරන, වීරිය අතහැරන. අතහැරේ ගම කොහෙද? ආය පල්ලෙහාට යනවා. ඒකයි ඔය සමහර අය ditthi සුද්ධිය දක්වා, කාංකායතන සුද්ධිය දක්වා ගිය අය සීල සුද්ධියක් නැති වෙනවා අන්තිමට. හරිද? එතකොට අන්න ඒක හින්දා අපි මේ ගඟේ උඩට පීන ගන්න ඕන හින්දා මේ ජීවිතේදීම සෝවාන් ඵලයටපත් වුණොත් ගොඩාක් දුරට මේ ගැටලුව ඉතර කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි බලන්න ඕනේ මේ ජීවිතයේදීම කොහොම හරි කරලා අවශ්‍ය කරන කඩයිමට යන්න. අවශ්‍ය කරන කඩයිමට යන්න හැමෝම බලන්න ඕනේ මම ඉන්නේ කොතනද? මම ඉන්නේ කොතනද? මම ඉන්නේ කොතනද? අඩුම තරමෙන් මට සීලයක්වත් කැඩෙනකොට සිහියක් ඉපදිලා නැවත වාරයක් සකස් කරගන්නවා කියන තැන මගේ ළඟ නැත්තම් මම මොන ප්‍රදර්ශනය කරගෙන හිටියත් මේ මටත් එක්කම කියන්නේ හරිද සීලය කැඩෙනකොට දැන් මම චීවරයක් දරාගෙන බණ කියමින් ඉන්නවා හරිද අපි හිතමු මගේ ළඟ සීලය නැහැ කියලා මොකක් හරි පංච සීලය නැහැ කියනකොට මගේ ළඟ එතකොට නමුත් මම මේ උපසම්පදා සීලයට උත්සාහ කරන ඒකේ උතුම් බව තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ ඒ ඒ ඒ අතහැරීමක් අතහැරලා ජීවරයක් දරාගෙන ඒ ඒ අතහැරීමේ ස්වභාවය තියෙනවා. නමුත් හැබැයි අපි හිතමුකෝ අම්මා කෙනෙක් ඉන්නවා කියලා දුප්පත් කල්පතක කිසිම කෙනෙක්ගේ පිළිගැනීමක් නැතුව කවුරුවත් ගණන් ගන්න නැතුව එහෙම ඉන්නවා කෙනෙක්. හැබැයි එයා එක සිල්පදයක්වත් කාඩන්නේ නැහැ. කියලා දැන් එක ශිල්පදයක්වත් හදන්නේ නැහැ. බණක් කියන්නත් බෑ. බණක් දන්නේත් නැහැ වැඩි. හරි. නමුත් ඇහිච්ච බණක් හින්දා අපාය බය දැනিলা ශිල්පදයක් එකක්වත් හදන්න තියෙනවා. එතකොට ගඟේ කොතනද අපි දෙන්න ඉන්නේ? අම්මා ඉන්නේ උඩේ. හරි. බණ කියන මං ඉන්නේ හැමෝම පල්ලෙහා. හරි. ඉතින් අන්න ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. අපි එක එක්කෙනා ඉන්නේ එක එක මට්ටමේ. ඒක මැනගන්නේ මට කොච්චර මගේ තුලින් සීලය ආරක්ෂා කරන්න පුළුවන්කම තියෙනවද? මගේ තුලින් කොච්චර නම් සමාධිය තියෙනවද මගේ ළඟ? කොච්චර නම් මගේ ප්‍රඥාව තියෙනවද? ඊළඟට මට මය ළඟ මම සීල විසුද්ධිය මට සම්පූර්ණ වෙමින් තියෙනවද? සැරෙන් සැරේ හරි කාලානුරූපව හරි සීල විසුද්ධියකින් මම පෝෂණය වෙමින් ඉන්නවද? ඊළඟට චිත්ත විසුද්ධිය, මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව වැනි දේවල් ඊළඟට ඒවා ඇති කරගන්න බුද්ධානුස්සති මෙත්තානුස්සති අසුභානුස්සති මරණානුස්සති ආදී දේවල් වලින් මං කොතර පෝෂණය වෙලා තියෙනවද මං සිත රැක ගන්නවද ඒ ඔක්කොම බලලා මගේ ඉන්න මට්ටම මෙච්චරයි මෛත්‍රිය හොඳට වැඩන කෙනාට නම් තරහ එන්නේ ගොඩාක් අඩු වෙනවා තරහ එන එක තරහ එන්නෙම නැතුව නෙවෙයි තරහ එන එක ගොඩාක් අඩු වෙනවා අසුබය හොඳට වැඩලා තියෙන කෙනෙකුට නම් රාගයෙන් තියෙන පීඩා නැති වෙන්න ඕනේ රාගයෙන් තියෙන පීඩා ගොඩාක් අඩු වෙනවා ඉතින් ඒ ඒ වගේ තමන් ගැන තමන් විනිශ්චයකට ඇවිල්ලා කොතනද ඉන්නේ කියලා බලලා එතනින් පල්ලෙහාට වැටෙන්න දෙන්නේ නැතුව තමන් ඒ දැනට මට කරගෙන යන්න පුළුවන් මට්ටමක තියෙනවනේ යම් කිසි සිහිය. අන්න ඒ සිහිය ආරක්ෂා කරගන්න ඕනේ. ඒක පල්ලෙහාට වැටෙන්න දෙන්න එපා. හරි? ඒක ආරක්ෂා කරගන්න හොඳට අපි දැන් කතා කරපු වීරිය ඕනේ, ඉවසීම ඕනේ, අදිෂ්ඨානය ඕනේ, මෛත්‍රිය ඕනේ, උපේක්ෂාව ඕනේ. අර අර Tamanට තියෙන සිහිය වැටෙන්න දෙන්නේ නැතුව පවත්වා ගන්න ඕනේ. අන්න ඒකට කියනවා ඒක පැවැත්වීම කොයි කොයි විදිහට පවත්වා ගන්න ඕනේ? අභික්ඛන්තේ පටික්ඛන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ පසාරිතේ සංඝාරිපත්ත චීවර ධාරණේ මේ විදිහට මේක පවත්වා ගන්න ඕනේ. අන්න ඒක පවත්වා ගැනීමට කියනවා සති සම්පජාන්නේ කියලා. හරිද? ඉතින් අපි දැනගත්ත නුවණ නේද? නුවණ පිළිබඳ වූ සිහිය. එතකොට සීල විසුද්ධියේ ඉන්න කෙනා කොහොම හරි කරලා සිහිය පවත්ව ගත්තොත් එක දිගට අන්න එයාට චිත්ත විසුද්ධිය දක්වා වර්ධනය වෙන්න පුළුවන්කම තියෙනවා. ඊට චිත්ත විසුද්ධියේ කොහොම හරි අවශ්‍ය කරන කටයුතු ටික කරලා සිහිය පවත්ව ගත්තොත් එයාට ditthi විසුද්ධිය දක්වා වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා. සිහිය පවත්ව ගන්න ඕනේ. ඒ කියන්නේ චතුරාර්යක භාවනා වර්ධනය කරලා ඒ භාවනා වලින් ඇතිවෙන කුසල හැඟීම කැඩෙන්න දෙන්නේ නැතුව තියාගන්න ඕන කොහොම හරි කරනවා. හරි. අන්න ඒ තියා ගැනීමෙන් එයාට හැම පැත්තටම විසිරෙන්නේ නැති වෙන්න හිත සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම විසිරෙන්නේ නැති වෙන්න සකස් කරගන්න පුළුවන්කම තියෙන කෙනා ඒ සිහිය පවත්වා ගැනීමෙන් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීමෙන් නාම රූප පරිච්ඡේද ආදිය ගැන දැනගැනීමෙන් ඒ චිත්ත විසුද්ධියෙන් ඇති වෙන චිත්ත ඒකාග්‍රතාවය අපි කතා කරපු දේවල් ටිකක් දැන් ආයෙ කියන්නේ ඒ නාම රූප පිළිබඳව අවබෝධයට යෙදීමෙන් තමන්ගේ ඒකාග්‍රසිත අන්න මේ දෙක නාම රූප දෙකක් මේ දෙක මෙතන තියෙන්නේ මේ සත්වයා පුද්ගලයා නෙවෙයි නාම රූප පරම්පරා දෙකක් කියන දැනගත්ත නුවණ කායෙන් හරි අහගත්ත නුවණ තමන්ගේ තුලින් භාවනාවක් කරන වෙලාවක අවධානය යොමු කරපුවාම තමන්ගේ තුලින් මේක බෙදාවෙන් කර දැනගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒක සිහියපදීම. හරි. ඒක දැනෙන අවස්ථා තියෙනවා භාවනා කර කර ඉන්න වෙලාවල් වල. අන්න ඒක දැනෙනකොට අන්න පුළුවන්කම තියෙනවා කෙනෙකුට හරි මට මේ සිහිය ඉපදුනා. දැන් මම මොකද කරන්න ඕන? ඒ ඉපදිච්ච සිහිය ආයසරයක් පවත්වන්න හරිද දැන් ඒ කියන්නේ ditthi visuddhiyen ආපු සිහිය පවත්වනවා හරි ditthi visuddhiyen ආපු සිහිය පැවැත්වෙ නැත්තම් මොකද වෙන්නේ දැන් ගඟේ ටිකක් දුර ගිහිල්ලා ඉන්න දැන් මේ හරි ඒක වීරියෙන් පැවැත්වුවේ නැත්තම් පවත්වන්නේ නැති හැම වාරයකම මොකද වෙන්නේ ආපහු පල්ලෙහාට යනවා. මේ සමහර වෙලාවට අපිට හොඳ විදර්ශනා හැඟීම් ඇති වෙනවා මේ භාවනා කරන අයට හොඳ විදර්ශනා හැඟීම් ඇති වෙනවා සමහර වෙලාවට. හරි. නමුත් මට මෙහෙම දෙයක් ඇති වුණාද කියලාවත් කාලයක් යද්දී මතක නැහැ. මම ඒකෙන් තමයි කියන්නේ සමහර වෙලාවට ඇති වෙන දර්ශනා හැඟීම් ලියන්න කියලා. හරි. තමන්ම ලියලා බලන්න ලිව්වොත් එහෙනම් පසු කාලයේ හිතේ මම මේක කාගෙන් හරි අහගෙනවත්ද ලිව්වේ? ඒ තරමටම ආපස්සට ඇදලා යනවා. හරි. ඒකින්ද එළඹි සිහියෙන් වාසය කරන්න කියලා කියන්නේ ඒකට. කුසලයක් පිළිබඳ නැත්නම් ඥානය පිළිබඳ වූ සිහිය. චිත්ත විසුද්ධිය පිළිබඳ, ධිට්ඨි විසුද්ධිය පිළිබඳ සිහිය තියාගෙන ඒ සිහියෙන් ජීවිතයේ අධ්‍යක දැක අධ්‍යක දැක අධ්‍යක දැක යම්කිසි කෙනෙක් හිටියොත් යම් කාලයක් එයාට මේ නාම රූප වලට හේතු වෙන දේවල් හඳුනා ගන්න පුළුවන් තමන්ගේ පැත්තෙන්. නාම රූප પરම්පරාව කොහෙද තියෙන්නේ? මේ තරන්නේ තියෙන්නේ එතකොට මම ඒකට සමවැදිලා ඉන්නවා හරිද මම ඒකට සමවැදිලා ඉන්නකොට මට පුළුවන්කම තියෙනවා මේ නාම රූපයන්ගේ හේතු දක්නා වූ නුවණ පහළ කරගන්න. හේතුව දකීම කියන එක හැම වෙලේම අපි කොයි වෙලා ඇති කරගන්නම ඕන එකක්. හේතුව දකින නුවණ පහළ වෙන්නේ නැතුව කවදාක්වත් සක්කාය දිට්ඨියෙන් වෙන්නේ නෑ. පටිසම්පාදය අවබෝධ වෙන්නේ නැහැ. ආත්මීය හැඟීම එකක්වත් දුරු වෙන්නේ නැහැ. හේතුව දකින හේතුවත් එක්ක නාම රූප දකින්න පුරුදුනේ නැත්තම් හේතුවත් එක්ක. එතකොට මට මේ දුක් ඇති වෙන්නේ මේ හේතුවනේ. මට මේ මේ මේ හැඟීම ඇති වෙන්නේ මේ හේතුව හින්දානේ. අහවලාට දුක් ඇති වෙන්නේ මේ හේතුව හින්දානේ. අහවලාට මේ මේ හැඟීම් ඇති වෙන්නේ මේ හේතුව හින්දානේ කියලා හේතුත් එක්ක පටිච්චසම්පාදය මූලධර්මය සමග අපිට පුළුවන් වෙන්න ඕන දැන් දුක් ඇති වෙන කෙනෙකුට දැන් දුක් ඇති වෙනවා තමයි. තරහ යනවා තමයි. දැන් දන්නවා යා. මොකද්ද? තරහ යන්නේ මට මේ සත්පුද්ගල සංඥාව කියලා කියන අවිද්‍යාව තියෙන හින්දා. ඉතින් ඒක දැනගන්නවා. සත්පුද්ගල සංඥාව කියන අවිද්‍යාව තියෙන හින්දායි මට තරහ යන්නේ කියලා දන්නවා තාම තියෙනවා හැබැයි. <laughs> එතකොට එතනින් නේද එයාට උත්සාහයක් එන්නේ මේක අයින් කරන්න ඕනේ කියලා. බලන්නකො මට සතෙක් පුද්ගලයෙක් කියලා නැත්තම් මෙතන මෙයා මේක කරනවා කියලා දැන් අනාත්ම සංඥාව ගැන අපි ගොඩ කතා කරා ඉදිරියේදීත් කතා කරනවා දැන් මේකෙන් පස්සේ අපි අනිච්චානුපස්සනාව ගැන කතා කරන්නේ ඊට පස්සේ දුක්ඛානුපස්සනාව ඊට පස්සේ අනත්තානුපස්සනාව අනුපස්සනාව තමයි මෙතනින් එහාට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ සතියේ ඉවරනට පස්සේ එතකොට අනාත්ම සංඥාව ඇති කරගත්ත කෙනෙකුට බාහිරින් එහා පැත්තෙන් ඉන්න කෙනා මේ දේ කරා මේ දේ කරා මේ දේ කරා කියලා ලොකු සිතුවිලි ඇති වෙන්නේ නැහැ. හරිද? ලොකු හරියට ඒ සංඥාව වර්ධනය වෙලා නම් අවබෝධ වුණොත් ඇති වෙන්නෙම නැහැ. අහවලා කරා කියලා අදහසක් ඇති වෙන්නේ මොකද? එයාට ඒක කරන්න බැරි බව දන්න හින්දා. මේක ඒ කියන්නේ ඒක එයාගේ ක්‍රියාවක් නොවන බව දන්න හින්දා ඒක තේරුම් ගන්න තියෙන හින්දා එහා පැත්තේ කෙනෙක් කෙරෙහි හැම වෙලේම තමන්ගෙන් පිට අය කෙරෙහි වැරදි කරන අය කෙරෙහි ලොකු අනුකම්පාවක් තමන්ගේ සිත තුළ දැනිට කරගන්න පුළුවන්. මටම වුණත් වැරද්දක් කරා. හරිද? ඒක අපි ඉදිරියේදී සාකච්ඡා කරන කල්ලුත් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒවා ඒවා හොයනද මොකද එකම දේ හැමදාම කියන්න බෑ. මේ මේ පිළිබඳ සිහිය පවත්වා ගැනීම තමන්ට සෝවාන් ඵලයට පත් වෙන්න හේතුවක් වෙනවා. සංකාර විතරනේ සුද්ධිය කියලා කියන්නේ ඒ තරම් වටිනා වටින තත්ත්වයක්. එතකොට මේ தත්වයන් වලටපත් වුනහම අපිට මතකයි දැන් කතා කරද්දි කතා කරා ඊට පස්සේ මග්ගා මග්ග ඥාන දර්ශනේ සුද්ධිය කියලා. එතනදී අපිට උනේ භාවනා උපක්ලේශ වලට ඇලිච් එක භාවනා උපක්ලේශ කියන මට්ටමට ඇවිල්ලා නම් ඒවා හමුවේ තමන් උලාවටපත් නොවි ඉඳ සිහිය තියෙන්න ඕනේ. හරිද? ඒවා දැනගෙන තියෙන්න ඕනේ. සමහර කට්ටිය ආලෝකයක් අපව මේ ආලෝකයට සදින් යනවා. සමහර කට්ටිය Tamanට ලොකු අවබෝධයක් ඇති වුණා කියලා අදහසක් ඇති කරගන්නවා. සමහර කට්ටියට හොඳට වීරිය තියෙනවා. ඒ වීරිය හොඳට හැම වෙලේම වීරිය දැනෙන හින්දා අපි ඒවා ගැන කතා කරා. මම මට මට තරම් වීරිය සම්පන්න කෙනෙක් නැහැ කියලා ආඩම්බරයටපත් වෙනවා. අනිත් අය වගේ නෙවෙයි අයියෝ මමනේ මේක ඔක්කොම දන්නේ. අද මම තමයි මම තමයි මම තමයි කියලා ලොකු ආඩම්බරයකටපත් වෙනවා. ඉතින් අන්න ඒ වගේ සමහර වෙලාවට අන්න ඒ වගේ තත්වයන් වලට අපිවපත් වෙනකොට ඒ තත්වයන් වලටපත් වෙන පරිසරය හැදෙනකොට ඒ තත්ත්වයටපත් වෙන්නේ නැතුව අපිව ඉදිරියට ආය අරගෙන යන්න අර අකුසල් ඇවිල්ලා පාලා පහල සැඩ පහරෙන් පල්ලෙහාට ගලාගෙන යන්න යනකොට ඒ තත්ත්වයටපත් වෙන්නේ නැතුව ආය ඉදිරියට මේක අරගෙන යන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි අපි මේ සත් සම්පජාන්නේ කිසිම ඉරියව්වකදී කිසියම්ම ඉරියව්වකදී අපිට වැරදි අදහසක් එන්න බෑ. වැරදි අදහසක් එන්නේ නැති වෙන විදිහට අපේ හිත සකස් කරගන්න ඕනේ. ඉතින් ඒකට තමයි සති සම්පජාන්නේ කියලා කියන්නේ තමන් ඉන්න තැනින් පරිස්සම් වෙන්න. ඉන්න තැන පරිස්සම් කරගත්තොත් ඊළඟ පියවරට යන්න පුළුවන්, ඊළඟ අවබෝධයට යන්න පුළුවන්. ඒ අවබෝධයට ප්‍රතිවිරුද්ධ සිතුවිලි එන්න දෙන්නේ නැතුව ඒ සිතුවිල්ල රැකගත්තොත් අවබෝධයට අදාළ සිතුවිල්ල ආරක්ෂා කරගෙන අකුසලයට එන්න ඉඩ නොදී හිටියොත් ඊට එහා තියෙන අවබෝධයකට එන්න පුළුවන්කම තියෙනවා. ඒ ඒකේ තියෙන ඒ අනුව තියෙන අවබෝධයකටපත් වුණාම ඊළඟ ඊළඟ නුවණට එන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට ටිකින් ටික ටිකින් ටික ටිකින් ටික මේ එන්නේ කොහටද? අවශ්‍ය කරන ලොකුම දැනුම තියෙන තැනට ඒ තමයි මාර්ගසිත කියලා කියන්නේ. මාර්ගසිත පහළ වුණාද ඊට පස්සේ අපිට පරිස්සම් වෙන්න දෙයක් නැහැ. හරිද? එයාට පරිස්සම් වෙන්න දෙයක් නැහැ නෙවෙයි අර අපරික්ෂා කරේ තරහ යනවා සෝවාන් ඵලස්ත පුද්ගලයෙකුට තරහ යන ස්වરૂපය තියෙනවා. හැබැයි පුද්ගලවාදයෙන් ගැටීම් ඇති කරගන්නේ තරහ යන ගතිය තිබුණාට පුද්ගලවාදයෙන් ගැටීමක් ඇති කරගන්නේ නැහැ. මොකද පුද්ගල සත්ත්ව පුද්ගල සංඥාව සම්පූර්ණයෙන්ම අවබෝධාත්මකව අයින් වෙච්ච කෙනෙක්. ඒකින්ද එයා ඒකින්ද එයාට එවැනි උතුම් තත්වයකට පත්වෙච්ච කෙනෙකුට ආය අමුතුවෙන් රකින්න දෙයක් නැහැ අහවල් පුද්ගලයාව ගහනවා අහවල් පුද්ගලයා මට බැන්නා අහවල් පුද්ගලයා හින්දා තමයි ඔක්කොම කියලා අර පුද්ගලවාදයෙන් සිතුවිලි එන්නේ නැහැ. හරිද? එතකොට කාමරාග තියෙනවා පටික තියෙනවා. මොනවද? එතකොට කාමරාගයක් කියන්නේ මොන වගේ එකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. කොච්චර සුවදායක, කොච්චර සහනශීලී කෙනෙක්ද කියලා කාමරාගය කියන්නේ මේ මොහොතේ යම් දෙයක් මට දකින්න උවමනාව තියෙනවා. හරිද? අපි දන්නවා මේ පංචකාම සම්පත්තියන් කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන ඒවා. ඒතර මේ මොහොතේ යමක් දකින්න යමක් අහන්න යමක් ඉඳින්න උවමනාව තියෙනවා. හරි? දැන් එතකොට ඔන්න දැන් මම කියන්නකො දැන් මම ඉන්නවා. ඉන්නකොට මම දැන් කැමති දේක් දැකීමේ ආසාවක ඉන්නකොට මගේ ඉස්සරහින් කවුරු හරි හිට ගන්නවා. හරි? පුද්ගලයාත් එක්ක තරහ යන්නේ නැහැ. ඒ මොහොතේ දකින්න හම්බෙච්ච නැති එකට මට කේන්තියක් වෙනවා ගැටීමක් වෙනවා. හරිද? ඒ කියන්නේ අපිට අපිට තරහ යන කාරණා දෙකක් තියෙනවා අපිට අලාභයකදී තරහ යන්නේ අලාභයකදී තරහ යනකොට ඒ ඒ ලාභය නැති වෙච්ච එක ගැන තියෙන තරහක් තියෙනවා මෙයා තමයි මේක නැති කරේ කියලා මෙයා තමයි මේක නැති කරේ මෙයාටයි දඬුවම් දෙන්න ඕන කියලා අදහසක් තියෙනවා අන්නේ දෙවෙනි එක ඉන්නේ නැහැ හරි ඇයි සත්පුද්ගල සංඥාවක් නැහැ නමුත් ඒක යමක් වුණා කියලා ප්‍රශ්නයක් තියෙනවා එතකොට මේ ලෝකේ තියෙන දකින්න කොහොමද එහෙම කියනකොට අපිට පැටලෙයි පැටලෙයි ලෝකේ තියෙන දේවල් ලෝකේ තියෙන තමන් ඉස්සරහා ඉන්න පුද්ගලයාව දකින්නේ හරියට දේ දුන්නක් වගේ. හරිද? දේ දුන්නක් දකින කෙනාට මොන වගේ සිතුවිල්ලද ඇති වෙන්නේ? දේ දුන්න ගැන සිතුවිල්ලක් ඇති වෙනවද කියලා මට කියන්න මේ මේ දැන් මේ දේ දුන්න පායලා තියෙන්නේ මේක මේක හරිම ලස්සනයි ළමයි නැගිටලා එනකන් මම මේ දේ දුන්න කොහොම හරි පියාගන්නවා කියලා අදහසක් එනවද? ඇයි එන්නේ නැත්තේ? ළමයි ටික නිදි ළමයි නැගිටලා එනකන් දේ දුන්න මං කොහොම හරි තියාගන්නවා කියලා අදහසක් එන්නෙම නැහැ. ඇයි ඒ? දේ දුන්න එහෙම තියාගන්න බෑ කියලා මම දන්නවා. අන්න ඒ සිහිය මට තියෙනවා. එතකොට ලෝකේ ජීවත් වෙන මගේ ළඟ ඉන්න හැම කෙනෙක් දිහාම අර දේ දුන්නා වගේ හැඟීමක් නම් හැඟීමකින් නම් මට සිතුවිලි එන්නේ. ඒ කියන්නේ එතන සිද්ධ වෙන දේ සිද්ධ වෙනවා. ඒක නොවෙනවා නම් හොඳයි. නරක දෙයක් නම් නොවෙනවා නම් හොඳයි. දේ දුන්න නැති නොවෙනවා නම් හොඳයි. ළමයි එනකන් තිබ්බොත් හොඳයි. නමුත් මට ඒක තියාගන්න පුළුවන්කම මට ඕන හැටියට ඒක තියාගන්න බෑ. මාවවක්වත් අනිත්‍යවක්වත් එහෙම තියාගන්න පුළුවන්කම නෑ කියන එක ප්‍රත්‍යක්ෂ කරලා තේරුම් ගන්නවා කියලා කියන්නේ අන්න එතනදී ඒක ප්‍රත්‍යක්ෂ කරලා තේරුම් ගත්තොත් ගැටීම් තියෙනවා ගැටීම් තියෙන්නේ අර පුද්ගල වශයෙන් නේ අන්න මම ළමයි ටිකත් එක්කගෙන එනවා එක්කගෙන යනකොට දෙය දුන්න නෑ ගැටීමක් තියෙනවා ඒ කියන්නේ අකමැත්තක් තියෙනවා අයියෝ තිබ්බනම් කියලා හිත ගැටෙනවා හැබැයි ගැටෙන පුද්ගලයා ක්‍රියාවත් එක්කයි ගැටෙන්නේ. ඒ වගේ මට කවුරු හරි බයිනකොට බයින්නේ මේ පුද්ගලයාය කියන අදහස මට නැහැ. ඒ අදහස නැහැ. නමුත් ඒ දැනීමත් එක්ක ගැටීමක් ඒ ඒ ඒ පරස වචනත් එක්ක ගැටීමක් තියෙනවා. දැන් බලන්න අපිට පරස වචනයක් ඇහෙනකොට ප්‍රිය නෑනේකට මේ පරුස වචනේ හින්දා අපිට ඇති වෙන දුක හෝ තරහ රඳා පවතිනවා පරුස වචනයේ තියෙන පරුස බව මතත් ඒක කියන පුද්ගලයා මතත්. හරිද? ඒ දෙකම තියෙනව නේද? දැන් සමහර වෙලාවට කියන පුද්ගලයා මං අඳුරන්නේවත් නැත්තම් පොඩි පරුස වචනයකදී මට හරි දෙන්නේ නෑ. පුද්ගලයා මත රඳාපවතින එක නේකයි. කියන පුද්ගලයා මට ගොඩාක් හිතවත් කෙනෙක් නම් පුංචි වචනකින් පවා මට රිදෙනවා. එහෙනම් ඒ පුද්ගලයාගේ හිතවත් අහිතවත් භාවය මත පරස වචන හින්දා රිදීම බලපානවා. සහ පරස වචනයේ තියෙන ප්‍රබලත්වය මතත් ඒක සඳහපවතිනවා. හරි දැන් සෝවාන් පුද්ගලයාට පරස වචනයේ තියෙන ප්‍රබලත්වය මත ගැටීමෙන් එනවා. හැබැයි පුද්ගලයා මත එන්නේ ඕනම පුද්ගලයෙක් මත එන්නේ එන්නේ නැහැ ගැටීම කියලා. ඇයි ඒ පුද්ගල සංඥාව අයින් වෙලා හැම පුද්ගලයෙක්ම දේ දුන්නක් වගේ වැස්ස වගේ අවුව වගේ හේතු නිසා හැදෙන දෙයක් කියන දැනීම ස්ථීර වෙලා තියෙන හින්දා. හරිද? ඒක ස්ථීර වෙලා තියෙන හින්දා එයාට ඒ ගැටලුව එන්නේ එන්නෙම නැහැ. ඉතින් ඒකට එයා ගොඩාක් ඔච්චර නිදහස්ව බලන්නේ. ඉතින් අන්න එතෙන්ටපත් වෙන්න තමයි අඩුම ගානේ අපිට ඕන කරලා තියෙන්නේ මේ ජීවිතේ කොහොම හරි කරලා ඒ தත්තරපත් වෙන්න ඕනේ. ඒ தත්තරපත් වෙන්න තමයි අපි අපේ අරමුණ අන්න අර කියන පාර දිගේ යනවා. ඉතින් ඒ ඒ පියවරේදී ඒ ඒ පියවරේදී ඒ ඒ පියවරේදී Tamanට අවශ්‍ය කරන මානසික ශක්තිය වර්ධනය කරගෙන ඉදිරියට යන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ පියවරේදී ආපු සිහිය පවත්වා ගන්නවා. එතකොට ඉදිරියට අවබෝධය මට ඇති වෙනවා. ඊට පස්සේ ඊළඟ පියවරට ඒ ඒ ඉදිරියට ඇතිවෙච්ච අවබෝධය පිළිබඳව අර සිහියට වඩා වැඩි සිහියක් පවත්වා ගන්නවා. එතකොට ඊට වැඩිය උසස් තත්ත්වයකටපත් වෙනවා ඊට පස්සේ ඊළඟ ඒ ඒ උසස් තත්ත්වයට ඇතුළත නුවණ පිළිබඳ සිහිය පවත් ගන්න ඊට වැඩි උඩ තත්ත්වයකට එනවා එහෙම එහෙම ඇවිල්ලා මාර්ගසිත දක්වාම මාර්ගසිත දක්වාම අපේ අවබෝධය වර්ධනය කරගන්න පුළුවන්කම අනිවාර්යයෙන්ම තියෙනවා ඉතින් අන්න ඒක තමයි අද දවසේ ඉඳන් පුරුදු කරන්න ඕනේ හරිද අද දවසේ ඉඳන් අපි පුරුදු කරන්නේ සති සම්පජානනයෙන් වාසය කිරීම හරිද මේක අර ලෝකයේ තියෙනවා එක්තරා ක්‍රමවේද වගේක් මේ සිහියෙන් ඉන්නවා සතියෙන් ඉන්නවා කියලා. ඒ සිහියෙන් ඉන්නවා කියලා තියෙන සමහර දේවල් ඒ කියන්නේ අපේ රටට එළියෙන් ආපු පිටින් ආපු දේවල් වගේක් ඒවා මේ එක එක නම් වලින් ඒවා සඳහන් වෙනවා. එයාලගේ තියෙනවා මේ මොහොතේ ඉදීම කියලා එකක්. මේ මොහොතේ ඉදීම කියලා මේ මේ දැනෙන දේවල් තියෙන මේ ශරීරයේ අන්නේ දැනෙන දේවල් වලට හිත යොමු කරගෙන ඉන්නවා. හරිද? ඒක අන්න ඒ දැන්න දේවල් වලට සිත යොමු කරගෙන ඉඳීමෙන් අපිට අවශ්‍ය කරන ලොකු තැනකට යන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. හැබැයි අර අකුසල් එක්ක ඉන්නවට වැඩිය නම් ගොඩාක් හොඳයි. අකුසල් එක්ක ඉන්නවට වැඩිය ගොඩාක් හොඳයි. ඊටාම් හොඳයි. නමුත් ඉදිරියට යන්න නම් තබා ගත යුතු සිහිය තමයි මොකක්ද අපි තබා ගත යුතු ඌ සිහිය වෙන මොකක්වත් නෙවෙයි පින්නත් නේ කුසලයේ පිළිබඳව සති සති සම්පජානික නේපක්කේන සමන්නාගතෝ සති කියලා සිහිය ගැන සඳහන් කරලා තියෙන්නේ නුවණ පිළිබඳ වූ සිහිය කියන එකයි. නිකං සිහියක් නෙවෙයි නුවණ පිළිබඳ වූ සිහිය කියන එක. ඉතින් එහෙනම් මොකද්ද නුවණ? ත්‍රිලක්ෂණයයි නුවණ. පටිච්චසම්පාදයයි නුවණ කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපයයි නුවණ. පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය පිළිබඳව දන්නා ත්‍රිලක්ෂණ අවබෝධය. හරිද? ඒ ත්‍රිලක්ෂණ අවබෝධයට එනකොට පටිච්චසම්පාදේ ඕන වෙනවා. නැත්නම් ත්‍රිලක්ෂණය සම්පූර්ණයෙන් අවබෝධ වෙන්නේ නැහැ. අන්න ඒ අවබෝධය ඇති කර ගැනීමට තමයි අපි මේ හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ මෙන්න මේ නුවණ පිළිබඳ වූ සිහියෙන් වාසය කරන්න ඕන කියලා කොතනද වැරද්ද කරන්න එන තැනදී ඒ වැරද්ද මගේ අතින් කෙරෙන්න එනවා නම් මට තේරෙන්න ඕනේ මෙන්න මේ වැරද්දයි කෙරෙන්න එන්නේ මේ වැරද්දයි කෙරෙන්න එන්නේ මේ වැරද්දයි කියලා මම කිව්වා පන්සිල් කැඩෙන්න එන පරිසරය හැදෙද්දි පන්සිල් කැඩෙන්න එන පරිසරය හැදෙද්දි පන්සිල් නොකඩන්න ඕනේ කියන සිහිය හැදෙන විදිහට මම මගේ නුවණ ප්‍රබල කර කර ප්‍රබල කර කර ප්‍රබල කර කර තියාගන්න ඕනේ. ඉතින් අපි ලොකු අදහසක් ඇති කරගන්න ඕන පින්නත් මේ මේක ඇවිල්ලා මානසික සංවර්ධන වැඩපිළිවෙලක්. හරිද? මේ වැඩපිළිවෙල ආරම්භ කරගන්නේ නැතුව අපිට කොහොමත්ම ඉදිරියට යන්න පුළුවන්කමක් නැත්තේ නෑ. මේ වැඩ පිළිවෙල ආරම්භ කරගන්නේ නැතුව අපිට කොහොමවත් ඉදිරියට යන්න පුළුවන්කම මනස මනස සංවර්ධනය වෙන්න ඕනේ. මේ මානසික සංවර්ධනය තමයි මේ අත්වන්ට මතක ඇති දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ අපිට නේද ඇහිලා තියෙනවා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තය නේද නුවණැස ඇති කරන ඥානය ඇති කරන හිත සමාහිත කරන මේ විදිහට විශේෂ අවබෝධයක් ඇති කරන දිබ්බ චක්කු ඥානය දිබ්බ සෝත ඥානය වැනි අවබෝධයෙන් ඇති කරන ඊළඟට මාර්ග සිතටපත් කරන සහ ඵලසිත ඇති කරන චක්කු කරුණී ඥාන කරුණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තටි කියලා. ඒ තමයි ඒ අපේ ඇති වෙන චිත්ත විපර්යාසය. හරිද? ආර්ය අෂ්ටාංග මාර්ගය ක්‍රමානුකූලව වර්ධනය කරගෙන යනකොට ඇතිවෙන සිතේ ඇතිවෙන වෙනස තමයි ඔය අපි ඔය ඔය විදිහට සඳහන් කරලා තියෙන චක්කුකරණේ ඥානකරණේ වශයෙන්. ඉතින් ඒ ඒ தත්වයන් වලට මමපත් වෙනවද මගේ හිත ටික ටික ටික ටික ටික ටික මේක වර්ධනය වෙනකොට හිත සමාහිත වෙනවද කියලා හිතා විමසිල්ලෙන් බලන්න ඕනේ. හරිද? හිතා විමසිල්ලෙන් අපි විමසිලිමත් බලමින් ඊළඟ පියවර සංවර්ධනය කරගන්න ඕනේ. ඊළඟ පියවර සංවර්ධනය කරගන්න ඕනේ. ඊළඟ පියවර හදාගන්න. මේ ලැබිච්ච කෙටියෙන්ම කියනවනම් මෙච්චර වෙලා කියපොක තමන් ලබාගත් දේ රැකගෙන ඊට එහා ගිය දේ ඇති කරගන්න. ලබාගත් දේ රැකගෙන. බලන්න මෙතන වීරිය ඒක කරන්න ගියාම වීරිය සම්බන්ධ වෙන හැටි. වීරිය සතර ආකාරයකට වෙන් කරලා තියෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීරිය. තියෙන කුසල් රැක ගන්න නැති කුසල් ඇති කර ගන්න. එහෙනම් තියෙන කුසල් රැක ගන්න මේ කිව්ව එක. තියෙන කුසල් රකින්න ඕනේ නැති කුසල් ඇති කර ගන්න. තියෙන අකුසල් යට කරන්න ඕනේ නැති අකුසල් එන්න දෙන්නේ නැතුව තියා ගන්න ඕනේ කියන එක. නැති අකුසල් එන්න දෙන්නේ නැතුව තියා ගන්න ඕනේ කියන එක. ඉතින් මේ විදිහට කටයුතු කිරීම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට කටයුතු කරොත් අපිට කොයි වෙලාවකවත් වරදීමක් වෙන්නේ නැහැ. කොතනදී හරි මේ ජීවිතේ සිද්ධ විය යුතු දේ සිද්ධ වෙනවා. තමන්ගේ ජීවිතයට වරදින්නේ නැහැ. ඉතින් ඒකෙන්ද අපි අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ කරපු මේ පින්වන්ත ඇත්තන් වෙනුවෙනුත් ප්‍රාර්ථනා කරමු. ජීවිතේ වරද්ද ගන්නේ නැතුව අද දවසේ අපි මේ ධර්ම දේශනාව මෙතන නිමාවටපත් වෙනවා. හැමෝම ඊ타ත්ම සිහියෙන් කටයුතු කරන්න ඕනේ. සත්‍යවිසුද්ධිය උපදවා ගන්න ඕනේ. ඊට පස්සේ අපි සාකච්ඡා කරන අනුපස්සනාවලදී මේවත් මේ සත්‍ය සුද්ධිය පිළිබඳ ගැටලු ඇති වුණා නම් ඒවා තවදුරට ගොඩාක් පැහැදිලි වෙයි. ඉතින් ඒ අවශ්‍ය කරන උපදෙස් ලබා ගන්න දායකත්ව ධර්මයන්ගේ දායකත්වය තාම මනා පිටුවහලක් වෙනවා. ඒකින්ද අද අපි මේ මැදිරියට ඇවිල්ලා මාත් සමග එකතු වෙලා ධර්මය ශ්‍රවණය කරපු ධර්මය සාකච්ඡා කරපු මේ පින්වන්ත පිරිසට ප්‍රාර්ථනා කරමු එවැනි වූ සිහියකින් කටයුතු කරන්න සති සම්පංජනයේ සම්පංජනයෙන් යුක්තව කටයුතු කරලා